ඊළඟට කාල වේලාව දැන් ගොඩක් ඉක්මලා තිනවා බුද්ධිනි මහත්මියක් ප්‍රශ්නයක් අහන්න ඉන්නවා ඔබතුමියගේ මයික් එක අපහු මියුට් වුණා ඇහෙනවද ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ මේ දැන් තියෙන රටේ තියෙන වාතාවරණයත් එක්ක ඉතින් එදිනෙදා වැඩ කරගන්න අපහසුතාවය එක ගැටෙන්නේ නැතුව නිකන් මගේ වැඩ කරගෙන යන්න මම මේ මේ ධර්ම සාකච්ඡා වලින් ඉගෙන ගත්ත මේ ඒ මට වෙන දේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් එහෙම බලන්න උත්සාහ කරා මම දන්න එක හරියට වුණාද කියලා හැබැයි මට ඒකෙන් ගොඩක් සෑහීමක් වුණා එතකොට මම බැලුවේ හේතුඵල වශයෙන් මම බැලුවේ මගේ මේක මම මගේ ක්‍රියාවකින් මම රටේ තත්ත්වය නෙවෙයි මගේ හේතුඵල මගේ කර්මය වශයෙන් තමයි ඒක බැලුවේ ත්‍රිලක්ෂණය බැලුවා චතුරාර්ය සත්‍ය බලනකොට ස්වාමීන් වහන්සේ දුක දුක පැත්තෙන් බැලුවා දුකට හේතුව බලනකොටයි අර හේතුඵල බලනකොටයි මට වැටහුනේ එකම දේ. එතකොට එතන මට ප්‍රශ්නයක් තියෙනවා මම ඒක හරියට අහගෙනද කියලා. අනිත් එක ඊට එහා යන්න චතුරාර්ය සත්‍ය ඊට එහා යන්න මට තේරෙන්නේ නැහැ. ඉතින් එතන මට වාදයක් ඔව් දැන් එතනදී අපිට චතුරාර්ය සත්‍ය වශයෙන් බලනකොට රටේ පොදු ප්‍රශ්නේ විසඳනවා නම් අපි ඒක දිහා බැලිය යුත්තේ ඒ ඒ පොදු ප්‍රශ්නෙට සාපේක්ෂව. එතකොට ඒකට ගොඩාක් හේතු තියෙනවා. ඒ සමස්ත හේතු පද්ධතියම ඒ ඒවට අදාළ වෙන සමස්ත ප්‍රත්‍යයන් හරියට අධ්‍යයනය කරලා ඒවට විසඳුම් සොයන්න ඕනේ. ඒක ඊටාම සංකීර්ණ කටයුත්තක්. දැන් අපේ පැත්තෙන් බලනකොට ඒ සමස්ත රටේ ප්‍රශ්නයට මැදිවීම නිසා අපට යම් යම් පීඩා විඳින්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ පීඩාව හේතු කොටගෙන එතකොට මේ පීඩාව පිළිබඳ අපට ඕන චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්නට පුළුවන් මේ ඒ පීඩාව තමයි දුක කියලා කියන්නේ. ඒ දුක ඇති උනේ කුමක් නිසාද? අපි මේ පංචස්කන්ධයක් ජනිත වුණු නිසා. එතකොට නැවත නැවතත් අපි සසර ගමනේ උපදින උපදින වාරයක් පාසා මේ වගේ විවිධ සමාජ ආර්ථික දේශපාලන අර්බුද වලට මැදිහත් වෙලා අපිට කොච්චර දුක් විඳින්න සිද්ධ වෙන්නේ එතකොට මේ සියලු දුක්ඛස්කන්ධය අපි වෙත එන්නේ මේ පංචස්කන්ධය ජනිත වීම නිසායි. පංචස්කන්ධය ජනිත උනේ කුමක් නිසාද? මම ජීවත් වෙන්න පවතින ඕන කියන භවතණ්හාව නිසායි. එතකොට භවතණ්හාව ඇති වෙන්නේ කාමතණ්හාව නිසායි. කාමතණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසායි. මේ විදිහට අපට හේතුඵල තේරුම් ගන්නට ඕන එතනදී. ඊළඟට අපි හිතමු දැන් මේ පීඩාව නිසා අපට කෝපයක් මතුවෙනවා නම්, සිත් ඇවුලක් මතුවෙනවා නම් ඒ සිත්ඇවුල මතුනේ කුමක් නිසාද? ඒ සිත්ඇවුලට ආසන්න හේතුව කුමක්ද? මම හිතපු විදිහ. එතකොට පංචස්කන්ධය හට ගැනීම කියන මූල හේතුව එතන තියෙනවා. නමුත් ආසන්න හේතුව වෙන්නේ අපි ඒවා පිළිබඳව වැරදි විදිහට හිතනවා. මම කැමති විදිහට දේවල් වෙන්නට ඕන, තියෙන්නට ඕන කියලා ආත්මීය වශයෙන් අපි දේවල් පිළිබඳව හිතන්න උත්සාහ කරනවා. එතකොට සුවදායක විදිහට ප්‍රියමනාප විදිහට දේවල් තියෙන්නට ඕන කියලා ඒ මගේ රුචි අරුචිකම් මත එල්බගෙන මම ලෝකෙ දිහා බලන්න උත්සාහ කරනවා. ඒව නිසායි අපිට සිත් ඇවුල් මතුවෙන්නේ. එතකොට ඒ සිත් ඇවුල් මතුවෙන්න මතු වෙන්න හෝ මේ වාතාවරණයට මුහුණ දෙන්න සිද්ධ වුනේ අපි උපන්න නිසායි. ඒ විදිහට අර එක් එක් කාරණේ විග්‍රහ කරගන්නකොට ඒකට තියෙන ආසන්න හේතුවක් දකින්න ඕන ඒ ආසන්න හේතුවෙන් පටන් අරගෙන තමයි අපි ගැඹුරට ගැඹුරට ගිහිල්ලා එහි මූල හේතුව දක්වා යා යුත්තේ එහෙම නැත්නම් එහෙම නැතු එකපාරට අපට මූල හේතුව හොයන්න ගියාට පේනෙන්නෙත් නෑ අනිත් එක මූල හේතුව විතරක් ගත්තට අපට සම්බන්ධතාවය පැහැදිලි වෙන්නෙත් නෑ දැන් උදාහරණයක් හැටියට දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි කියලා කිව්වහම දැන් රටේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ අපේ තණ්හාව නිසාද කියලා එතන යම් පරස්පරතාවයක් අපිට පේනෙන්න ගන්නවා. ඒ මොකද අර ආසන්න හේතුවේ ඉඳලා අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් අපි විමසාගෙන ගියොත් තමයි අර මූල හේතුව අපිට මූල හේතුව සහ මේකට ඇති සම්බන්ධතාවය තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට වඩා වැදගත් වෙන්නේ ආසන්න හේතුවේ ඉඳලා ගැඹුරට යන එක. එතකොට ස්වාමීන් වහන්සේ ඒ ටික මට තේරුණා. එතන මම මට හදාගන්න යමක් තියෙනවා. එතකොට ඒක සම්පූර්ණ කරනකල් මට ඊට එහා යන්න අවශ්‍යතාවයක් නැද්ද ස්වාමින් වහන්සේ? ඊට එහා කියලා කිව්වේ? ඒ කියන්නේ දුක් දුකට හේතුවට එහා දුක නැති දුකට දැන් Tamanට දැනෙන දැනෙන හේතුව ට ප්‍රතිකර්ම යොදන්න පුළුවන්. ඒ හේතුව වෙනස් කරන්න ඕන. කොහොමද වෙනස් කළ යුත්තේ? එතකොට වෙනස් කරන්න මොකද්ද කරන්න ඇත්තේ? දැන් ඒ හේතුව මාතක දැන් උදාහරණයක් හැටියට ගමු. දැන් රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් යම් පීඩාවක් ඇති වෙනවා. ඒ පීඩාව නිසාමට සිත් ඇවුලක් ඇති වෙනවා. දැන් සිත් ඇවුල තමයි ආසන්න ප්‍රශ්නය. දැන් සිත් ඇවුල නැමැති ප්‍රශ්නේ ඇති වෙන්නේ ඇයිද? මේ පීඩාව ගැන වැරදි විදිහට හිතන නිසා මම කැමති විදිහට තියෙන්න ඕන මට ඕන විදිහට තියෙන්න ඕන ඇයි මෙහෙම වෙන්නේ මේ පිංකම් කරන අපිට මෙහෙම වෙන්නේ මෙහෙම කාලෙක ඉපදුනේ මොන අවාසනාවක් නේද දැන් මේ වැරදි චින්තනයත් එක්කලා තමයි අපිට සිත් ඇවුල්ලා තියෙන්නේ මේ වැරදි චින්තනය අපි වෙනස් කරගන්නේ කොහොමද ඒකට අපි ප්‍රඥාවෙන් ලෝකය දිහා බලන්න උත්සාහ කරන්න හේතුඵල වශයෙන් ලෝකය තේරුම් ගන්න උත්සාහ කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකය තේරුම් ගන්න උත්සාහ කරනවා. කර්මය කර්ම විපාක වශයෙන් ලෝකයේ ජීවිතය දකින්න උත්සාහ කරනවා. අන්න ඒ විදිහට අපි විග්‍රහ කරගන්නකොට තමයි අර වැරදි චින්තනය දුර වෙන්නේ. එතකොට අර සිත්වල ගොඩක් අවම වෙනවා. දැන් ඔබතුමිය මුලින්ම කිව්වේ මේ ඇති වෙන ප්‍රශ්න පිළිබඳව ධර්මානුකූලව හිතන්න උත්සාහ කළා. ඒකෙන් යම් සහනයක් සැලසුණා. ඒ යම් සහනයක් සැලසුණා කියලා කියන්නේ අර වැරදි චින්තනය ටික ටික අඩු වෙනකොට යම් සැහැල්ලුවක් දැනෙන්න. ඉතින් ඒක තමයි අපිට දැනට කරන්න පුළුවන් දේ. එහෙම එහෙම පුහුණු කරන්න පුහුණු කරන්න තමයි අපිට දීර්ඝකාලීන සැහැල්ලු බවකට විසඳුමකට යන්න පාර පෙනෙන්නේ සහ ඒකට අවශ්‍ය ගුණාංග අවදි වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ මට ඒ සැහැල්ලුව ආවට මේ ඒක වැඩි වෙලා කියන්නේ ඇයි ආවේ කියලාවත් මට හරියට ඒක තමයි. ඔව් ඔව් ඇයි ආවේ කියලා පේන්නේ නැත්තේ තමන් අර විදිහට ਵਿਚාරපූර්වකව හරියට දැනගෙන ඒ දේ කරලා නෙමෙයි. දැන් ඕක තමයි සමතේ සහ විදර්ශනාවේ තියෙන වෙනස. සමතේ කියලා කියන්නේ අරමුණ මාරු කරලා වෙන අරමුණක් ගැන අපි හිතන්න පටන් ගන්නවා. එතකොට පොඩි සැහැල්ලුවක් එනවා අර මුල් කාරණේ අමතක වෙලා ගිහින්. ඒකෙන් වෙන්නේ ප්‍රශ්නේ යටපත් වීමයි. එතකොට අපිට තේරෙන්නේ කොහොමද මේ සහනය ආවේ කියලා. විදර්ශනා ප්‍රඥාව කියලා කියන්නේ අපි හරියට හේතුව දැනගෙන මේ හේතුව නිසයි මේ පීඩාව ඇති වෙන්නේ. මේ හේතුව වෙනස් කරන්න නම් මම මෙන්න මේ විදිහට හිතන්න ඕන. මේ විදිහට කල්පනා කරන්න ඕන. මේ විදිහට දකින්න ඕන. අන්න ඒක දැනගෙන තමන් ඒක සිහි කළා නම් එතනින් පස්සේ ඇති වෙන සහනය මෙන්න මෙහෙමයි ඒ සහනය මම මතු කරගත්තේ කියලා පැහැදිලි දැක්මක් තමන්ට තියෙනවා. ඒක තමයි විදර්ශනා. ඒ ස්වාමින් වහන්සේ තේරුණා බොහොම පිං. ආ. ඒ වන්සරනේ. හරි.